ධම්මස්සවන කාලෝ අයං වදංසා ධම්මස්සවන කාලෝ නමෝ තස්ස භගවතු අරහතෝ නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ වාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සසර කන්තරින් ඈතරවන් කැමති සදැහැති පින්වත්නි අදත් අපි වෙනදා වගේම සුදු විදිහේ මේ සිකුරාදා රාත්‍රියේහි මේ ස්ථානයට ලං වුණේ සමීප වුණේ සියලු ආත්‍රවක්ෂය කරන දහම් පරියාය හැටියට දේශනා කළ සම්භාසව සූත්‍ර ධර්මයේ අසාදැන දැක ගන්නයි අපි පසුගිය සතියේ සබ්භාසව සූත්‍රයේ දසනා පහතබ්බා කියන කොටස යටතේ එක්තරා සම්දිස්ථානයකට පැමිණ නතර කළා නිමා කළා නැවත දවසකය ඉතුරු ටික කතා කරන්න ඉතිරි කරමු අපි එහිදී මතක් කරගත්තා ඉගෙන ගත්තා එහැ රූපේ චක්කු විඥානයේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ ආදී වශයෙන් ආයතන බාහිර ආයතන විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනාවන් වෙන් වෙන් වශයෙන් විදර්ශනා කරමින් දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගනිමින් ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය හඳුනා ගන්නා වූ තැන දක්වාම අපි කතා කළා. එහිදී මේ වැඩපිළිවෙල තුළදී අපිට හමු වුණා හමු වෙනවා ඒ පිළිබඳව ප්‍රායෝගික වෙච්ච අයතේ අත්දැකීම් ඇති මේ වෙනකොට මෙහෙම ආයතනයක්ම හට ගැනීම දුක නම් දුක්ඛ හේතුපාදෝ දුකේ ඉපදීම නම් මේ දුකේ හට ගැනීම ඇතනම් ඒකේ නිවන නොවේ. හටගත්ත දේක ජරා මරණය ඒකාන්තයි නැති ජාතක් අමරණං. උපන් දේක පැවැත්මක් මේ ජරා මරණයටපත් නොවී ඉන්නට පුළුවන් කමක් නැහැ. එනිසා නිවන කියන්නේ ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝක පරිදේව දුක් දුම්නස් නැති තැන. එනිසා ඒ නිවන කියන ධහම අපට ලැබෙන්න නම් ඒ හමු වෙන තැන තමයි අසංකත ධාතුව. නිවනට තව වචනයක් අසංකතයි. අසංකත කියලා කියන්නේ මොනවා? අසංකත කියලා කියන්නේ නොහට ගැනීම. මොනවා නොහට ගන්න බවද? සලායතනයන්ගේ නොහට ගැනීම නිවනට අසංකත ධාතුව පෙන්වන්න තවත් දේශනා කළ වචනයක් තමයි සලායතන නිරෝධය මේ ආයතන නූපදින්නට ඕන ආයතන උපන්නොත් දුක උපන්නා දුක්ඛස්සේසෝ පාදෝ රෝගානං චිති ජරා මරණස්ස පාපදා ඒකම පෙන්නනවා යෝච භික්ඛවේ චක්කුම් නිරෝධෝ උපසමවත්තංගමෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ රෝගානං උපසමෝ ජරා මරණස්ස අත්තංගමෝ දුක නිරුද්ධ කළා රෝගය උපසමයට පත් කළා ජරා මරණයෙන් බැහැර කරනවා. ජරා මරණයෙන් බැහැර නැති කරනවා. ඉවත් එහෙනම් ඒ තැනට යන්න නම් ඒ අසංකත ධර්මය ඌ නිවන ලබන්න නම් ඒ කියන තැනයි මේ ආයතනයන්ගේ නිහස ගන්න බව. නූපදවන බව. එතනට යන්න අපිට දැන් මේ මූලික වැඩපිළිවෙල තුල අපි හඳුනාගත්තා උපදින ආයතනයක් ආයතනයට ගැටෙන අරමුණක් ඒ ගැටීම නිසා හටගන්න විඥානයක් ඒ තින්දනා නිසා එකතු වෙන ස්පර්ශයක් ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා චේතනා මේ සියල්ලම සංකත ධර්ම හටගන්න ධර්ම හටගන්න ධර්මයන්ට පොදු ලක්ෂණය සංකත ලක්ෂණය චරා ව්‍යාධි මරණ මේ පොදු ලක්ෂණය අපි හඳුනාගත්තා දුක හඳුනාගත්තා මෙන්න මෙතන මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තේ නැති කෙනෙකුට ඒ ගැන සොයා බැලීමක් නොකළ කෙනෙකුට මම අද කරන ධර්ම දේශනාව අර්ථවත් වෙන එකක් නෙවෙයි. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒ ටික අර්ථවත් කරගන්න විමසා බලපු අයට හඳන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට මේ ධර්ම දේශනාව මහත් ආලෝකයක්. උනන්දු වෙච්ච උත්සාහ වෙච්ච අයට ලොකු ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් උතුම් සත්‍යය. ඒ පිළිබඳව අපි පසුව නිඳීමක් කරනවා. දුක හඳුනාගත්තනම් මෙන්න මේ හඳුනාගත්ත තැන තමයි අපිට මෙතනින් එහාට යන මාර්ග ප්‍රතිපදාව හසු කරගන්න පහළ කරගන්න පුළුවන් වෙන ස්ථානයේ වෙන්න. ඇසට රූපයක් ගැටිලා විඥානයක් ඉපදිලා ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා මේ ටිකේ තියෙන ස්කන්ධ පහ. ඇසත් රූපයත් රූපස්කන්ධයට චක්කු සම්පස්යෙන් හටගන්න වේදනා වේදනා ස්කන්ධයට රූප සංඥා සංඥා ස්කන්ධයට සංචේතනා සංකාර ස්කන්ධයට විඥානයේ විඥානස්කන්ධයට යනවා කියලා අපි හත්ති පදෝපම සූත්‍රයට අනුව කල්ැතුවම පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ පහළවීම ඇති තන්හි අපට ලැබෙන ඵලයක් තියෙනවා දැකින්. කනත් ශබ්දයක් රූපස්කන්ධයට ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනා වේදනා ස්කන්ධයට ශබ්ද සංඥාව සංඥා ස්කන්ධයට ශබ්ද සංජේතනාව සංඛාර උපාදාන ස්කන්ධයට සෝත විඥානයේ විඥාන උපාදාන මෙන්න මේ ස්කන්ධ පහළ වෙච්ච තැන තියෙනවා ඇසි නාසයත් ගන්ධයත් ගාන විඥානයක් ඒ ස්පර්ශයත් ඒ ස්පර්ශය නිසා හටගත් වේදනා සංඥා චේතනා එතනක් තියෙනවා ස්කන්ධ පහේ පහළ වීම එතන තියෙනවා. ගන්ධ දැනීම. සුවඳ දැනීම. දිවක් රසයක් රූපස්කන්ධයට ජීවා විඥාණයෙන් ස්පර්ශය හටගත් කල්හි ස්පර්ශ නිසා හටගන් වේදනා වේදනා ස්කන්ධයට රස සංචේතනාව සංඛාර උපාදාන ස්කන්ධයට ජීවා විඥාන විඥාන පාදානස්කන්ධය. ඒ ස්කන්ධ පහ ඇති කල්ලි තියෙනවා රස දැනීම. කයත් පහසත් කාය විඥානයත් නිසා කාය ස්පර්ශය. ඒ නිසා උපදින වේදනා වේදනා ස්කන්ධය සංඥා සංඥා ස්කන්ධය සංකේතන සංකාර ස්කන්ධය. ඒ ඇති කල්හි දැනීම පහස දැනීම සිතත් සිතුවිලිත් ඇති කල්හි මනෝ විඥානය. ඒ ස්පර්ශය ඇති කල්හි අට ගන්න වේදනා වේදනා පාදාන සංදේශ සංඥා සංඥා පාදාන සංදේශ ධම්ම සංචේතනාව සංඛාරු පාදාන සංදේශ මනෝ විඥාන විඥාන පාදාන සංදේශ යන්නේ පිටි වස්තු රූපේ රූප සංදේශය මේ ආකාරයෙන් ස්කන්ධ පංචකය පහළ වූ කල්හි දැන ගැනීමයි. එතකොට මේ සියල්ල කෙටි කරලා මේ ආයතන හයම කෙටි කරලා ගත්තාම ditta සුත මුත විඤ්ඤා දැකීම ඇසීම දැනීම දැනගැනීම මේ ස්කන්ධයන් ටික හටගත්තේද හටගත් තැන හමු වෙන ඵලය තමයි දකින්න බව, අහන බව, දැනෙන බව දැනගන්න. දකින අහන දැනෙන දැනගන්න බව මෙන්න මේ ඵලය අපට ලැබෙනවා මේ හේතු ටික ඇතිකල්හි මේ හේතුවත් මේ ඵලයක් දෙකේ පුංචි සියුම් බවක් තියෙනවා බොහොම ප්‍රවේශමෙන් හඳුනා ගන්න. මෙතන දක්වන හේතුවයි ඵලයයි දෙක දැතට වෙන් කරලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. එකට එකතු කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ලෝකේ සමහර කෙනෙක් මේ දෙක එකතු කරගන්නවා. සමහර කෙනෙක් වෙන් කරලා ගන්නවා. මේ දෙකම දෘෂ්ටි වලට අයිති වෙනවා. ඒතම් ජීවං ඒතම් ශරීරයං ජීවයත් ශරීරයත් දෙකම එකයි කියලා ගත්ත දෘෂ්ටියට හුවේ. එකතු කරලා ගන්න. වෙන්කලොත් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. මේ මිත්‍යා දෘෂ්ටියට නොඇති මේ ධහම මෙතනදී දකින්න වෙනවා හඳුනා ගන්න වෙනවා අර දුක හඳුනාගත්ත කෙනාට. දැකීම කියන්නේ කුමක්ද? අපි වරින් වර මේවා ගැන කතා කරලා තියෙනවා අලුත්ම දේවලුත් නෙමෙයි. අපි ස්කන්ධ ටික කෙටි කරලා ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යමින් ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්හි දැකී. එතකොට මතක තියාගන්න ඕන මේ ටික මේ තුන කියනකොට ඉතුරු ටික නැතුව නෙමෙයි. මේ ටික එකතු වෙනකොට ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා යතන කිය වෙනවා. එසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දැකේ. කනත් ශබ්දයක් සෝත විඥානයක් ඇති කල්හි ඇති. නාසයත් ගන්ධයත් ජීවා විඥානයක් කයත් දිවත් රසයත් ජීවා විඥානයක් කයත් පහසත් ආය විඥානයක් ඇති කල්හි දැනීම. සිතත් සිතුවිලිත් මනෝවිඤ්ඤාණයත් ඇති කල්හි දැන ගැනීම. දැන් දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන ඒවා මේ හේතු වලට අයිති නෑ. හැබැයි හේතු නැතුව හටගන්නෙත් නෑ. අපි කුංචි නිදර්ශනයක් අරගෙන බලමු. මොළ අපි ගහක් කියන්නේ මොකක්ද කියලා බලමු. ගහ කියන්නේ මුලද? ගහ කියන්නේ කඳද? ගහ කියන්නේ අතුද? ගහ කියන්නේ ඉතිද? ගහ කියන්නේ කොළද? අපි පෙන්නලා ඇහුවොත් මේ කොළද ගහ කියලා මොකද කියන්නේ? කොළ ගහද? ඉති පෙන්න ලැබුවොත් මේ ගහද අතු පෙන්න ලැබුවොත් ගහද මේ කඳ පෙන්න ලැබුවොත් ගහද මේ මුල පෙන්න ලැබුවොත් ගහද මේ එතකොට ගහ කියන්නේ මුලක් නෙමෙයි කඳක් නෙමෙයි අතුත් නෙමෙයි ඉතිත් නෙමෙයි කොළක් නෙමෙයි එහෙනම් ගහ කියන්නේ මොකක්ද? එහෙනම් ගහ කියන්නේ මොකක්ද? ඈ? කොම ටික එකතු වුණාම කොම ටික එකතු වුණාම ගාන්නේ. ඔව් හරි අපි ඉන්නේ එතන තමයි. ඔක්කොටම ඔක්කොම ටික එකතු වුණාම අපිට ගහ ඊළඟට අපි අනිත් පැත්තට හැරිලා කියනවා ගහේ කොළ. ගහේ ඉති. ගහේ අතු. ගහේ කඳ. ගහේ මුල. දැන් බලන්න ගහ කියන තැන උපදිනකන් මුලක් ගහ නෙමෙයි. කඳක් ගහ නෙමෙයි. අතුත් ගහ නෙමෙයි. ඉතිත් ගහ නෙමෙයි. කොළක් ගහ නෙමෙයි. දැන් යම් විදියකින් ගහ කියන අදහසාවට පස්සේ කොලක් ගහේ ඉතිත් ගහේ අතුත් ගහටයි අයිති හඳත් ගහටයි අයිති මුලත් ගහටයි ගහ කොහෙද තිබෙන්නේ දැන් මොහොතකින් අයිතිකාරයා වුණා මේ ඔක්කොම ඒවා මුල අපි හොයාගෙන යනකොට මුල ගහක් නෙමෙයි කඳ ගහද නෙවෙයි අතුද ගහ නෙවෙයි ඉතිද ගහ නෙවෙයි පොළද ගහ නෙවෙයි ඔක්කොම එකතු වුණාම ගහක් හැදුනා හරියි දැන් ගහ හැදුනා දැන් ඊළඟට ගහේ මුල ගහේ කඳ ගහේ අතු ගහේ ගහේ පොළ හරියට උත්තරනේ අපි ඉන්නේ නේද ඔතන වැරද්දක් තියෙනවා කියලා පේනවාද? වැරද්දක් තියෙනවා කියලා පේනවාද? වැරද්දක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. හොඳයි අපි තව එකක් අරගෙන බලමු. සීනි, තේකොළ, ඉඟුරු උණු වතුර හතරක් මේ හතර එකතු වුණාම තේ එකක් දැන් තේ එක කියන්නේ සීනිද තේ එක කියන්නේ උණු වතුරද තේ එක ඉඟුරුද තේ එක තේ එහෙනම් තේ එක මේ හේතු හතරටම අයිතිද ඒක මේ හේතු හතරටමයි තිබෙන්නේ. ඒ බය ටිකක් කර දෙන්න. හේතු හතරටයි තිබෙන්නේ. තේක සීනී කියලා කිව්වොත් හරිද? තේක තේකොළයි කියලා කිව්වොත් හරිද? තේක උණු වතුරයි කියලා කිව්වොත් හරිද? තේක ඉඟුරුයි කියලා කිව්වොත් හරිද? වැරදි. එහෙනම් තේ එකයි සීනිතය කොළ ඉඟුරු නොඅතුරේ වෙනසක් තියනවද මොකක්? සීනි තේකොළ ඉඟුරු උණු වතුර නැතුව තේ එකක් කියන ධර්මතාවයක් හටගනේද? එහෙම හටගන්නෙත් නැහැ. හැබැයි තේ එක සීනි වලට අයිතිත් නැහැ. තේකොළ වලට අයිතිත් නැහැ. ඉඟුරු වලට අයිතිත් නැහැ. උණු වතුරට අයිතියකුත් නැහැ. ඒක මේ එක එකකටවත් අයිතිත් නෑ. හැබැයි මේ හේතු නැතුව තේකක් කියලා යමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට තේකක් කියලා යමක් ලැබෙන්නේ මේ හේතු හතරම වැය වෙලා. මේ හේතු හතර වැය වෙච්ච තැන, එකතු වෙච්ච තැන, සංයෝග වෙච්ච තැන අපිට තේකක් හම්බ වෙලා තියෙනවා. එතකොට අපි ඇලුම් කරන්නේ තණ්හා කරන්නේ සීනි වලටද තේකොළ වලටද ඉඟුරු වලටද උණු වතුරට රසයි කියලා කියන්නේ සීනියද තේකොළද උණු වතුරද ඉඟුරුද ඒ එතකොට තේක සීනිත් නෙමෙයි නම් තේකොළත් නෙමෙයි නම් ඉඟුරුත් නෙමෙයි නම් උණු වතුරත් නෙමෙයි තේක කියන්නේ අපි ඇලුම් කළ දේ කුමක්ද මෙන්න මේක තමයි දකිනාහන දැනෙන දැනගන්න දේ තෝත් දැනකත්ද මේ කියන්නේ ඕන කරන දැනීම මෙතනයි. මෙන්න මේ සීනිත ඒකුල ඉඟුරු උණු වතුර කියන ධර්මතා හතර යෙදිලා වැය වෙලා ඒක කියන ඵලයක් ලැබිලා. ඒක මේ හේතු වලට අයිති එකක් නෙමෙයි. සීනි වලට අයිතිත් නෑ, ගුරු වලට අයිතිත් නෑ, උණු වතුරට අයිතිත් නෑ, තේ පොළ වලට අයිතිත් නෑ. මේන් බැහැර වූවකුත් නෙමෙයි. මේ ටික නැතුවොත් ඒකක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක මේ හේතු වලටයි කියලා කියන්නත් බෑ. මෙන්න මේ හේතු ඇති කල්හි තේක කියන යමක් ලැබෙන බවක් තියෙනවා. අපි ලෝකේ ඇලුම් කරලා තියෙන්නේ, ගැටිලා තියෙන්නේ ඒක. සීමිතය තුළ ඉඟුරු උණු වතුරත් එක්ක නෙමෙයි. අපි ඇලුම් කරලා තියෙන්නේ ඒක નિરાසයි කියලා ප්‍රතික්ෂේප කරලා ගැටිලා තියෙන්නේ තේකත්. එතකොට අපි ඇලීම හා ගැටීම දෙක ඉපදිලා තියෙන්නේ සීමිතය තුළ ඉඟුරු උණු වතුරත් එක්ක නෙමෙයි. ඒක එතකොට අපි තේකට ඇලුම් කරනකොට තේක රසයි කියලා කියනකොට තව විදිහකින් අපි මොනවටද මේ බැඳිලා තියෙන්නේ? තේක රසයි කියලා සංහාවෙන් උපාදාන වෙනකොට අපිට මොනවද අහුවෙලා තියෙන්නේ? සීමිතේ කලින් ගුරුන්වත් ඒක කියලා අල්ලගන්න යමක් තියෙනවද මේ හේතු වලින් තොරව මේ හේතු ටික හැර තේක කියන ඵලයක් තියෙනවා නමුත් අපිට මේ ටික මේ හේතු හතරෙන් වෙන් කරලා වෙනම අතකට ගන්න පුළුවන් ගන්න පුළුවන් කමකුත් දැන් මේක තමයි මම කියන්නේ මෙන්න මේ හේතුවක් ඵලයක් තියෙනවා බොහොම සූක්ෂම තේරුම් ගන්න තේරුම් ගන්න වෙනවා මේ ටික සිවුම්ව තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබට පුළුවන් දිනන්න. ඒ වගේම බලන්න දැන් ගහක් මුලක් කඳක් අතුත් ඉතිත් කොලක් මේ එකක්වත් ගහ නෙමෙයි. නමුත් මේ ටික යෙදිලා වැය වෙලා අපිට ගහ කියන ඵලයක් ලැබිලා තියෙනවා. හැබැයි දැන් අපි අනිත් අතට බැලුවොත් ඵලය මේ හේතු එකකටවත් අයිතිද කියලා ගහ මුලද ගහ කඳද ගහ අතුද ගහ ඉතිද ගහ කොළද එකක්වත් මේ හේතු එකකටවත් ගහ කියන ධර්මතාවය අයිති නෑ නමුත් මේ ටික යෙදුණු තැන අපිට ගහ කියන ඵලයක් දැකීමක් දැන ගැනීමක් සිද්ධ වෙනවා. හොඳට තේරුම් ගන්න ඇහ රූපයක් චක්කු විඥානයක් ස්පර්ශයක් වේදනා සංඥා චේතනා කෙටියෙන් මතක් කළා නම් ඇහ රූපයක් චක්කු විඥානයක් ඇති කල්ලි දැකීම කියන ඵලයක් ලැබෙනුනේ ඒවා මුලත් කඳත් අතුත් කිසිත් පොළත් ඇතිකල්ලි ගහක් කියලා යමක් ලැබෙනවා වගේ. එහෙත් රූපයක් චක්කු විඥානයත් ඇතිකල්ලි දැකීමක්. දැකීම හැදෙනුවේ. දැකීම රූපය දනුවේ. දැකීම චක්කු විඥානය දනුවේ. ඒක සීනිද නොවේ තේකොළද නොවේ ඉදිරිද නොවේ නිවස්ද නොවේ එහෙ ධර්මතාවයක් තියෙන මේ ඇති කල්හි මේ වේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං හෝති මේ හේතු ඇති කල්හි මෙබඳු ඵලයක් හට ගන්න බවකුත් තියෙන මේ හේතු නැත්නම් තේකල තීන තේකලෙන් ගුරු පිට නැත්නම් හේතු තුර ඵලයේ ධර්මතාවයක් අත්හම්බ වෙන්නේ මේ නැති කල්හි මේද නොවේ මේ ඇති කල්ලි නේද වේ නසුප්පාදායන් උප්පටි මේ ඉදීමෙන් මේ හට ගැනීම මේ නිරුද්ධ වීමෙන් නේද නිරුද්ධ වේ නත් නිරෝධායන් නිරුද්ධි එතකොට එහෙනම් දැන් ඔන්න මේ උපමා ටික හොඳින් තේරුම් ගන්න අපි දැඩි කොට මේ දෘෂ්ටියට බැසගෙන ඉන්න නිසා සක්කාය දෘෂ්ටියේ බැසගෙන සිටින නිසා අපට මේක එකක් අප්‍රකට තැනක් වෙන්න පුළුවන්. ටිකක් එහාට මෙහාට එකතු කරලා සම්බන්ධ කරලා සිතින් විමර්ශනය කරලා බැලුවොත් මේක තේරුම් ගන්න අමාරු නෑ. අමාරු දෙයක් වෙන්න. දැන් මේ අප ඉදිරියේ තියෙන මේ උපකරණයේ ඔබ දකිනවා මේසයක්. ඔබට පේන්නේ මේසයක්. මේ කකුල් හතරක් තට්ටුවක් කියලා වෙන වෙනම පේන්නේ මේ ටික රාශි වෙච්ච බවක් විතරයි ඔබට පේන්නේ. මෙතන කකුල් හතරක් තියෙන මේ මත කවිවුන් තට්ටු. දැන් ඒව වෙන වෙනම හඳුනා ගැනීමක් නෑ. මේස කියන දැකීම මේස කියන දැන ගැනීම එන්න පුළුවන්ද මේ කරුණු පහ එකතු නොවුනන මෙතන මේ කකුල් හතර නොතිබුණා නම් මේ තක්කුව නොතිබුණා නම් මේන් කීපයක් හෝ අඩු වුණා නම් මේස කියන අදහස උපදීද මේකට ගැටෙන්නේ එහෙනම් මේස කියලා යමක් දකින්න මේ අංග ටික මෙතන එකතු වෙලා තියෙනවා ඒ වගේම මේසේ කියන දැකීමට එන්න බෑ ඇහැ නැතුව ඇහැට රූපය ගැටෙන්නේ නැතුව චක්කු විඥානයේ පහළ වීම නැතුව දකින්න බෑ හැබැයි දකිනවා කියන කාරණාව මේ හේතු එකකටවත් අයිති කියලා පනවන්නත් බෑ දැකීම ඇහැ කියලා කිව්වොත් දකින්නේ ඇහැයි කියලා කිව්වොත් රූපේ නැතුව චක්කු විඥානයක් නැතුව දකින්න පුළුවන්. දකින්නේ රූපයයි කියලා කිව්වොත් එහැ නැතුව විඥානය නැතුව දකින්න පුළුවන්. දකින්නේ විඥානයයි කියලා කිව්වොත් එහැ නැතුව රූපේ නැතුව දකින්න මේ හේතු නැතුව දැකීම කියන ඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඵලයේ හේතු වල සායිසිත් නැහැ. මේ ඇති කල්හි මේ වේ මෙය වේ අපි හැමතිස්සම මෙන්න මේ ලෝකය තුල ඇලීම් ගැටීම් වලට ගිහිල්ලා තියෙන්නේ සියලු ආශ්‍රවයන්ගේ පහල කර ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ මේ දකින අහන දැනෙන දැනගන්න කියන කරුණු හතරක් එක්ක දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ කරුණු හතර හඳුනාගත් කෙනාටයි ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. මේක හඳුන ගන්නකොටම දිඨාස වේග වෙනවා. දිඨාස වේ සක්කාය දිට්ඨි. විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනයෝම දුරු වෙනවා. මේ දහම දැක ගන්නකොට දැනගන්න. එහෙමනම් දැන් අපි කොහොමද මේක හඳුනාගන්නේ? දැන් අපට තේරෙනවා දැන් උපමා කීපයක් තියෙනවා එහත් රූපයත් අක්ක විඥානයත් ඇති කල්පී දැකී. අතු ඉති කොළ මුල් හඳ ඇති කල්හි ගහක් ලැබෙනවා. සීනි තේ කොළ ඉඟුරු උණු වතුර ඇති කල්හි තේ එකක් තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක්. ගහත් පොළවත් ආලෝකයක් ඇති කල්හි ඉසව නැල්ලක්. කණ්ණාඩියත් රූපයත් ආලෝකයක් ඇති කල්හි ප්‍රතිබිම්බයක් හම්බෙනවා. දැන් අපි මෑත භාගයේ ගත්ත නිදර්ශන උපමා ටික ඔක්කොම ටික දැන් මෙතනට යොදා ගන්නවා. දැන් ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියද රූපයද ආලෝකයද පෙර ඇසූ ධර්මයේ සිටා. ආලෝකය කියන්නේ තෙල්ද තිරේද දැල්ලද විමසා බලන්න. ආ සෙවණැල්ල කියන්නේ පොළවද ගහද ආලෝකයේද තේක කියන්නේ සීනිද තේකොළ රිංගුරුද උණු වතුරද ගහ කියන්නේ අතුද ඉතිද කොළද මුල්ද කඳද දැකීම කියන්නේ හැද රූපයේ දෙකක් වෙන්නේ. මේ ටික සසුනලා බැලුවොත් අපට තේරෙන දැනකින් පටන් ගත්තොත් අපට තේරෙන ප්‍රතිබිම්බය කණ්ණාඩිය නොවේ. ප්‍රතිබිම්බය කණ්ණාඩිය ඉදිරියේ තියෙන රූපයද නොවේ. ආලෝකයද නොවේ. එහෙත් මේ ඇති කල්හි මේ හේතු ඇති කල්හි ප්‍රතිබිම්බයක් හටගන්න බවක් තියෙනවා. කණ්ණාඩිය ළඟට ගියාම අපි දකින්නේ කුමක්ද? අපි දකින්නේ කුමක්ද? ඔන්න හිතලා බලන්න දකින්නවා කියන්නේ මොකද්ද කියන්නේ? දකින්නේ මේ හේතු තුනේ එකතුව. මේ හේතු ඇතිකල්ලි හටගන්න ඵලය නෙමෙයි හම්බ වෙන්නේ. ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියේ දාලෝකයේද ඉදිරියේ ඇති වූකේද මේ තුනම නෙමෙයි. මේ හේතු ඇති කල්ලි හටගත් ඵලයක් තමයි දැකීම වෙලා තියෙන්නේ. දැන් එහෙට හසු වෙන්නේ දකින්නේ මොකද්ද කියලා බලන්න. දැන් කවුරු හරි කිව්වොත් දකින්නේ කණ්ණාඩියයි කියලා, දකින්නේ රූපයයි කියලා, දකින්නේ ආලෝකයයි කියලා. වැරද්දක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. කවුරු හරි මෙතන දැනගත්තොත් දැක්කොත් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ අන්නාදියද නොවේ රූපයද නොවේ ආලෝකයද නොවේ මේ හේතු ඇති කල්ලි හටගන්න මේ හේතු නැති වෙනකොට නැතුව යන දේ ඔන්න අපිට හම්බ වෙනවා හේතුඵල ධර්මතාවය හේතුඵල ධර්මතාවයක් හම්බ වෙනවා අපි හැමතිස්සෙම බලලා තියෙන්නේ මේක වරද්දවා ඵලය හේතුවට අයිති වූවක් කර කණ්ණාඩිය ළඟ ප්‍රතිබිම්බය දිහා බැලුවේ මමමයි මගේමයි මාවමයි කියන අදහසින් නම් පෙනෙන්නේ රූපයයි කියන අදහසේ ඉඳලා තියෙනවා. පෙනෙන දේ මේ රූපයයි කියන අදහසක වැරදි අදහසක එනිසා ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. එතකොට තේක සීනි කිව්වා වගේ තේකොළ කිව්වා වගේ නුවතුරු කිව්වා වගේ. ගහ කියන්නේ මුල කඳ අතු ඉති කිව්වා වගේ. ආලෝකය කියන්නේ දැල්ල, තෙල්, තිරේ කියලා කිව්වා වගේ වරදක් මේ කරලා තියෙනවා. අපි හැමතිස්සෙම මෙන්න මෙතන ඉන්න නිසා කියනවා අපි සක්කාය දෘෂ්ටිය ඉන්නවා. වැරදි දෘෂ්ටියක මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. දැකීම දැකීම හැටියට දැක්කොත් දිත්තේ දිත්තමත්තා. දැකීම දැකීම හැටියට දැක්කොත් අපි දකින්නේ මෙන්න මේ හේතු ඇති කල්ලි මේ බඳු ඵලය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුූපය චක්කු විඥානය ස්පර්ශය වේදනා සංඥා චේතනා මෙන්න මේ ස්කන්ධ ටික ඇති කල්ලි දැකීමක් තියෙනවා. තේරුම් ගන්න දැන් දැකීම කියනක කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක්. හේතු වලට අයිති නැති හේතු නැතුව නොහට ගන්න. හේතු නැත්නම් හට ගැනීමක් වෙන්නේ නැහැ. මේ හේතු ඇතිකල්ීමයි හට ගන්න. හටගත්ත යමක් තියෙන මේ හේතු වලට අයිති නැති. හේතු වලට අයිති නැති හටගත්ත යමක්. මෙන්න මේ හටගත්ත දෙයට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ අපි ගැටිලා තියෙන්නේ. එතකොට මේ හටගත්ත දෙයින් අපට වැහිලා තියෙන හේතුව. ඊයර නිතර ගත්ත උපමාවක් තියෙන මෙතන සම්බන්ධ කරගන්න. මැටි ඇතිතන හාවෙක් දකින්න. මැටි ඇතිතන ඇතෙක් දකින්න. ඇතෙක් දකින්න හාවෙක් දකින්න අපි මැටි කියන යථාර්ථය වහගෙන මැටි පේන්නේ නෑ දැන් අපිට හාවෙක්මයි පේන්නේ. දැන් අපිට පේන්නේ හාවෙක්ගේ ඔළුව, හාවෙක්ගේ මූණ, හාවෙක්ගේ නහය, හාවෙක්ගේ ඇහැ, හාවෙක්ගේ කන, හාවෙක්ගේ පා, හාවෙක්ගේ වලිගය, හාවෙක්ගේ කඳ. මැටි පේන්නේ. දැන් බලන්න මැටි තියෙන තැන හාව කියන අදහසක් උපදවගත්තා. අදහස අදහසක් හැටියට හඳුනා ගන්න බැරි වෙච්ච තැන මොකද්ද වෙලා තියෙන්නේ? හා වගේ වලිගේ. හා වගේ හඳ. හා වගේ කකුල්. හා වගේ ඔළුව. හා වගේ නාසය. හා වගේ කට. හා වගේ පැනවීම කීයක් වුණා? හාව කියන සම්මතය උපන්නේ කොහොමද? කුමක් ඇති තැනද? දැන් මේ සම්මතය බැසගත්තට පස්සේ මේ ඔක්කොම ආවගේ. ආව කියන අදහස උපදින්නෙත් මේ හේතු ටික මේ ආකෘතිය තුල සකස් වුණාට පස්සේ සකස් වුණාට පස්සේ අදහස උපන්නාට පස්සේ ඒ දෘෂ්ටිය කොච්චර බලවත් වෙනවද හා වගේ මේ ඔක්කොම හා වගේ හවට අයිති දේවල් බවට මේව තමයි ඔය රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං කියලා ඔය 20 ආකාරයකින් සක්කාය දෘෂ්ටිය හඳුන්වලා තියෙන්නේ මේවා තමයි. ආත්මයත් රූපයත් එකක්මයි. ආත්මයේ රූපවත් රූපේහි ආත්මය යත ආත්මෙහි රූපේ